ගී ජනරන්ජන ගී තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ එක්දහස් නම්සේ දා හතේදී ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශී ජන්මලාභය ලැබලා 1995 ජූලි 21 වෙනිදා අභාවයටපත් වූ ಭಾರತೀಯ සංගීතඥයෙක් අපේ සිංහල සිනමාවේ නොමැකෙන පියසටහනක් ඉතිරි කර ලැබුවා. 20 වෙනි සියවසේදී ಭಾರತೀಯ සංගීතඥයන් ශ්‍රී ලංකාවට ඇවිත් අපේ නාට්‍ය සංගීතය පොහොසත් කළා. 21 වෙනි සියවසේ අග සිංහල සිනමාකාරීන් ಭಾರತೀಯ සංගීතඥයන් හොයාගෙන ඉන්දියාවට ගියා. ඔවුන්ගෙන් අපේ සිනමා සංගීතය පෝෂණය කිරීමේ අභිලාෂය ඇතුව මෙසේ සිංහල සිනමාවට සම්බන්ධ කරගත්ත ಭಾರತೀಯ සංගීතඥයින් බහුතරයක් වැඩිම සංඛ්‍යාවක් දකුණු ඉන්දියානු සංගීතඥයෝ. ඒ අතුරින් උත්තර ප්‍රදේශයෙන් එහෙම නැත්නම් උතුරෙන් ආවේ ඊටාම ටික දෙනයි. සිංහල සිනමාවට විශිෂ්ට පිය සටහනක් එකතු කළ සිනමා සංගීත ඉතිහාසයේ අමරණීය සටහනක් තබපු ඒ ಭಾರತೀಯ සංගීතඥයා තමයි සජාද් හුසේන්. මොහමඩ් ගවුස් මාස්ටරුත් සජාද් හුසේනුත් අපේ සිංහල සංගීතය වැඩිපුරම පෝෂණය කරපු සංගීතවේදීන් දෙදෙනා හැටියට අපට සඳහන් කරන්න පුළුවන්. සජාද් හුසේන් 1944 දී ගාලි කියන චිත්‍රපටයට සංගීතය සපයමින් සිනමා සංගීතයට සම්බන්ධ වුණා. ඔහු ඊට පස්සේ දෝස්ත් කියන චිත්‍රපටයටත් සංදිල් කියන චිත්‍රපටයටත් රුක්ෂානා කියන චිත්‍රපටයටත් සංගීතය සම්පාදනය කරා. ඔහුගේ මේ මුල් කාලීන චිත්‍රපටවල විශේෂයෙන්ම දෝස්ත් චිත්‍රපටයේ ගීත ගායනා කළේ එවකට ප්‍රවීණ ගායිකාවක හිටපු ගායිකාවක්. ඒ නූර්ජහාන්. නූර්ජහාන් ගායනා කරපු මේ දෝස්ත් චිත්‍රපටයට ගායනා කරපු ගීත තුනම අතිශයින් ජනප්‍රිය වුණා. සජාද් හුසේන්ගේ සිංහල සිනමා ගීත අහලා තියෙන ඔබ බොහෝ වෙලාවට ඔහු හින්දුස්ථානි චිත්‍රපටයකට සම්පාදනය කරපු සංගීතය අහලා නැතුව ඇති කියලා මා විශ්වාස කරනවා. ඒ නිසා අපි හිතුවා සජාද් හුසේන්ගේ සිංහල සිනමා සංගීතය ගැන කතා කරන්න කලින් ඔහු හින්දුස්තාන් චිත්‍රපටය ඒ කියන්නේ දෝස්ත් චිත්‍රපටයට සම්පාදනය කරපු කර්ණ රසායන තනුවක් ඔබට ඇහෙන්න සලස්සන්න. මේ ගීතය ගායනා කළේ නූර් ජහාන්. ඒ ගීතයට අපි දැන් සවන් දෙමු. और इश्क को रुतवा कौन करे और इश्क को रुतवा कौन करे बजना जब दे दिया दिल ही हाथों से जब दे दिया दिल ही हाथ से सिर्फ आप से शिकवा कौन करे सिर्फ आप से शिकवा कौन करे Adinam. සිනමාවට සජාද් හුසේන් හමු වෙන්නේ අපේ බොහෝ සිංහල චිත්‍රපට නිර්මාණය කිරීමට අපි ගියේ දකුණු ඉන්දියානු චිත්‍රකාර වලට. හැබැයි දෛවයෝගයේ චිත්‍රපටය හදන්න යන්නේ උතුරේ තිබුණු එහෙම නැත්නම් උත්තර ಭಾರತයේ තිබුණු ප්‍රභාත් චිත්‍රාගාරයේ. මේ නිසා තමයි උත්තර ಭಾರತೀය සංගීතඥයෙක් අපේ සිංහල සිනමා සංගීතයට එකතු වෙන්නේ. දැන් බොහෝ උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය හදාරපු සංගීතඥයින්ගේ සංගීතයේ තනුවල බොහෝ වෙලාවට ඒ රාගධාරී ලක්ෂණ ඒ උත්තර ಭಾರತೀಯ රාගධාරී ලක්ෂණ තමයි පිළිඹු වෙන්නේ. හැබැයි සජාද් හුසේන් අපේ දෛවයෝගයේ චිත්‍රපටයට නිර්මාණය කරපු සංගීතය තුල උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය එසේ ඉස්මතු වී පෙනෙන්නේ නැහැ. මේකට හේතුව විවිධ සංගීතඥයින් විවිධාකාරයෙන් ගෙනහැර දක්වනවා. දැන් ඔහු මේ සංගීත තනු මේ ගීත වලට තනු නිර්මාණය කිරීමට කලින් වරක් ශ්‍රී ලංකාවට එනවා. ඇවිල්ලා නුවර පෙරහැර බලනවා. අපේ සංස්කෘතිය පිළිබඳ කිසියම් විදියක හැදෑරීමක් කරනවා. ඊට පස්සේ ලංකාවේදී තමයි දෛවයෝගයේ චිත්‍රපටයේ ගීතණු සියල්ල නිර්මාණය කරන්නේ. ඒ තනු නිර්මාණය කරලා මේ ගීත රචකයින් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, හිව්වත් දිසානායක, සරත් විමලවීර, හෙන්රි ධර්මසේන සහ ධර්මශ්‍රී කුරුප් කියන සියලුම ගීත නිබන්ධකයින් ඔහු పూర్වේ නිර්මාණය කරපු තනුවලට අනුව තමයි පද රචනාව කරන්නේ. මේ ගීතවල කිසියම් විදියක මේ අපේ කමක් ඇතුල් වෙන්න ඇති හේතුව එකක් අපේ රටට ඇවිල්ලා නුවර පෙරහැර බලලා අපේ සංස්කෘතිය පිළිබඳ කිසියම් අවබෝධයක් ලබා ගැනීම වෙන්නත් පුළුවන්. හැබැයි තවත් හේතුවක් ඇතම් සංගීතඥයින් ගෙන හර දක්වනවා. ඔහු උත්තර ಭಾರತೀಯ සංගීතය වගේම අරාබි සංගීතයත් සූෆි සංගීතයත් දෙකම හැදෑරූ කෙනෙක් හැටියට තමයි ප්‍රකට වෙලා තියෙන්නේ. මේ නිසා මේ සුවිශේෂී හැඩ තල ස්වරූපය ඒ නාද රූපවල ලක්ෂණ මේ නිසා නිර්මාණය වුණා යයි ඇතම් සංගීතඥයින් පවසනවා. අපි සජාද් හුසෙන් නිර්මාණය කරපු දෛවයෝගය චිත්‍රපටයේ රුක්මනී දේවී ගායනා කරපු මේ ගීතය අහන්න මේකේ උත්තර ಭಾರತೀಯ රාගධාරී ලක්ෂණ මතුවෙනවාද නැද්ද කියන එක නිගමනය කිරීම ඔබට බාරයි. ගීතය රචනා කරන්නේ සුප්‍රකට කවියෙකු වූ හිව්බත් දිසානායක. දැන් මේ පද රචනාව තනුවකට අනුව නිර්මාණය වූ එකක් යයි අපිට හිතන්නට බැරි තරමට සුමට විදිහට රචනා කරලා තියෙන බව අපට පේනවා. මේ චරිත ශීලා කියන නම් මෙතන සඳහන් වෙනවා. ඒ චරිත වලට ගැලපෙන්න මේ චිත්‍රපටයේ අවස්ථාවට උචිත පරිදි මේ තනුවත් නිර්මාණය වෙලා තිනවා ඊටම ගැළපෙන විශිෂ්ට පදමාලාවක් හිව්බත් දිසානායක කවියා එකතු කරනවා. අපි දෛවයෝගයේ චිත්‍රපට ගැන කතා කරනකොට තවත් විශේෂ සිදුවීමක් අපිට සඳහන් කළ යුතුව තියෙනවා. ඒ තමයි ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ සිංහල ගීත රචනා කලාවට පිවිසෙන්නේ දෛවයෝගයේ චිත්‍රපටයත් සමග. එතකොට ඔහු ආධුනිකව හැටියට තමයි සිංහල චිත්‍රපට ගීත ප්‍රබන්ධකයෙක් හැටියට දෛවයෝගයේ චිත්‍රපටයට එකතු වෙන්නේ. ඔහුටත් අවස්ථාව ලැබෙනවා මේ විශිෂ්ට සංගීතවේදියා සමග එකතු වෙලා ඔහුගේ නිර්මාණ අලංකාර කර ගැනීමට. මේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ දෛවයෝගයේ චිත්‍රපටයට නිර්මාණය කරපු ගීතයක්. ඊටාම නැවුම් අලුත් අපේ රසිකයින්ට නෑසුණු විදියේ අපේ චිරාගත සාහිත්‍යයේ එන පදවැලක් ඔහු එකතු කරනවා මේ ගීතයට. ගායනා කරන්නේ මොහිදින් බෙග් ආදරියේ රුචිරාණනී. ලෝකේ වෙලපෙනවා මාද හිරගේ ආදරී රුචිරානනි එලනවා ප්‍රවසව සෝකේ වෙලපෙනවා මාද හිරගේ ආදරී රුචිරානනි මගේ ආදරියේ සුවනින්දේ රස සිහිනෙවෙලේ ඇසිලා අමනාතු ළඟද මේ එන්නේ කවදද ඒගේ මුව කමලේ ඔද වැඩන සිනා රසයේ වෙලා යලි මාතන තෙන්නේ ආදරියේ රුචිරානන්නේ වෙලනවා තවතව සුඛී වෙලපනවා මාද කිරගේ ආදරියේ ගීතයක්. සිංහල සිනමාවේ නැලවිලි ගීත කොතෙකුත් අපිට අහන්න ලැබිලා තියෙනවා. ඒවා ඇතැම් ගීත අපේ මතකයේ සදා සනිටුහන් වෙච්ච ගීත. හැබැයි ඇතැම් ගීත දරුවන් නැලවෙන ගීතවලට වැඩිය දරුවන් ඇඬවෙන ගීත හැටියට අපිට හඳුන්වන්න සිද්ධ වෙනවා. ඒ වායේ ඒ නැලවිලි ස්වරය තිබුණාද කියන එක ඇතැම් වෙලාවට ප්‍රශ්නයක්. හැබැයි සජාද් හුසේන් දෛවයෝගයේ චිත්‍රපටයේට නිර්මාණය කරන මේ නැලවිල්ල ඊටාම අපූරු ඊටාම රමණීය නැලවිල්ලක්. මේ ගීතය රචනා කරන්නේ ශ්‍රී චන්ද්‍රත් මානවසිංහ මේ සටන් බිමක් බවට පත්වෙච්ච භූමියක උපදින දරුවෙකු නලවන්න මේ පරිසරයේ තියෙන විවිධ කඩු සටන් වගේ දේවල් සිහිපත් කළා අපූර්ව රචනාවක් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ දෛවයෝගී චිත්‍රපටයට ලියනවා බලන්න සජාද් හුසේන් මේ පදවලට නිර්මාණය කරලා තියෙන තනුවේ අපූර්ව वीर कुतुं युदवदुं कलम् දරු නැලවිල්ලකට උචිත ඊටාම ලායන්විත තනුවක් ඒ වගේම රුක්මනී දේවියගේ ගායනයත් එසේම ලායන්විත වී තිබෙනවා. දෛවයෝගේ චිත්‍රපටයට ගීත නිර්මාණය කිරීමට සම්බන්ධ වෙන සියලු දෙනාම ආධුනිකයින්. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, හිව්පත් දිසානායක, ධර්මශ්‍රී කුරුප්පු සහ හෙන්රි ධර්මසේන සරත් විමලවීර විතරයි ප්‍රවීණ ගීත රචකයෙකු හැටියට දෛවයෝගේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ. මම අවසාන වශයෙන් තෝරගත්ත විකට ගීතයක් මේ විකට ගීතය රචනා කරන්නේ ආදුනික ශිල්පියෙක්. ඔහු අමරදේවයන්ට මුල් අවදියේදී ශාන්තිනිකේතනයේ සිට ලංකාවට ආපු මුල් අවදියේදී ගීත කීපයක් ලියලා තියෙනවා. හැබැයි චිත්‍රපට ගීතයක් නිර්මාණය කරන පළමු අවස්ථාව. මේ ගීතය විකට ගීතයක් හැටියට පද රචනා කරනකොට ඊටාම මනවින් ඒ බව වටහාගෙන මේ ගීතය ලියපු බව පේනවා. ඊට තනු නිර්මාණය කරනකොටත් අපේ බයිලා ගීතයක ඡායාත්මක භාවයක් රඳවාගෙන අපූර්ව තනුවක් නිර්මාණය කරලා තියෙනවා. මේ ගීතයත් ශ්‍රවණය කරමින් අපට සමුගන්න සිද්ධ වෙනවා. අද චන්ද්‍රරන්ජනගේ තාක්ෂණික දායකත්වය ආනන්ද පද්මසිරි නිෂ්පාදනය කළ සුරේකා පෙරේරා මම වැඩසටහන ඉදිරිපත් කර තිලකරත්න කුරුවිට බණ්ඩාර Thank you. දාට රූපය මට ලැබුණු දාට පානපත්තු නොකරුවාට කැදර එළිය වැටේ රැට පානපත්තු පානපත්තු නොකරුවාට කැදර එළිය වැටේ රැට මොනනම් වර තැමලි පාට රූපය මට ලැබුණු දාට ඔය විකාර බසුරොඩන්ම මිලිදිය දෙක නැද්ද දන්නේ ඔය විකාර මොකටද ඔය ඇති නටන්නේ කවුද ඔහොම ගෑනු එන්නේ පානපත්තු නොකරුවාට ගෙදර එළිය වැටේ රැට පානපත්තු පානපත්තු නොකරුවාට ගෙදර එළිය වැටේ රැට කොමනාම්බර තැමලි පාට රූපය මට ලැබුණු දාට Thank you. මාදැඩුවම කවට කමට තරහාදිය ඒවයාට මාදැඩුවම මාදැඩුවම කවට කමට තරහාදිය ඒවයාට සොබලා තුම නොමැතිලාට ඉඳල මොටට මංජලාට පානපත්තු මොටරුවාට ගෙදර එළිය වැටෙයි පානපත්තු කොත්තු නොකරුවාට ගෙදර එළිය වැටේට හොඳ නාම්බර තැමිලි පාට රූපය මට ලැබුණු දාට බලන්න මේ කපටිය නැස්ත ගන්න පානපත්තු නොකරුවාට ගෙදර එළිය පැටේරට පානපත්තු පානපත්තු නොකරුවාට ගෙදර එළිය වැටේරට උඹ නාම්බර දෙමලි පාට සූපය මට ලැබුණු දාට